ඉරිදා රාත්‍රී ධර්මානුශාසනාව පින්සේ අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ කන්මහර වේළුණාරාම විහාරවාසී පූජ්‍යපාද මල්සිරිපුර ධම්මකුසල ස්වාමීන් වහන්සේ නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා සද්දා බුද්ධ සම්පන්න වාසනාවන්ත පින්නතුනි පින්න තියෙන්නේ මේ පින්නතුන් මේ වෙලාවේ සෝදානම් වෙන්නේ ඒ භාග්‍යතුන් වහන්සේගේ උතුම් ධර්මයෙන් විඳක් තමගේ ජීවිතයට එකතු කරගෙන ජීවිතය සපවත් කරගන්න ලබාගත් මනුෂ්‍යාත්මයෙන් ප්‍රයෝජනයක් ලබා ගන්න. පින්නතුනේ අපේ ජීවිතේ ගත කරනකොට මේ ජීවිතය තුළ තියෙන යථාර්ථය මේ සංසාරය තුළ තියෙන යථාර්ථය අපි අවබෝධ කරගන්න ඕනේ. එහෙම අවබෝධ කරගත්ත කෙනෙකුට විතරයි මේ සංසාරයෙන් අත මිදෙන්න ඕනේ කියන අවබෝධයක් තීරණයක් ඇති එතකොට මේ සංසාරයේ මහා දුක්ඛයක් තියෙන බව භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. මේ අපේ ජීවන පැවැත්ම ගැන තමයි බුදු පියාණන් වහන්සේ හොයන්නේ කියලා කියන්නේ. වෙන කවුරු ගැන හොයලත් වැඩක් නැහැ. තමන්ගේ ජීවන පැවැත්ම ගැනම හොයාගන්න. අපි ජීවත් වෙනවා කියලා කියන්නේ මොකක්ද කියන එක තමයි අපි ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕනේ. අපි එදින්දා ජීවත් වෙන ජීවිතයේ තුල තියෙන කුමක්ද? මේ කාරණේ තේරුම් ගත්තාම අපිට තීරණයක් ගන්න පුළුවන් මේ ජීවිතේ හොඳයිද නරකයිද කියලා. එදිනෙදා ජීවිතයේ යම් කිසි විදියකින් තමන් අවබෝධ කරගන්න ඕනේ මේක තුල තියෙන්නේ මොන වගේ දෙයක්ද කියලා. බුදු පියාණන් වහන්සේ දේශනා කරන ඊ타මාත්ම වැදගත් දෙයක් මොකද උන්වහන්සේ දේශනා කරන්නේ මේ වැදගත් වූ කාරණාව. ඒ වැදගත් වූ කාරණාව තමයි පින්නතුනේ සැකවීම කියනවා නම් පංච උපාදානස්කන්ධය යම් කිසි තැනක පහළ වුණා නම් එතන දුක්ඛයමයි තියෙන්නේ. දැන් මේ බුදු පියාණන් වහන්සේ දේශනා කරපු දෙයක් බොරු වෙන්නෙත් නැහැ, වරදින්නෙත් නැහැ. ඒ අපි තමයි වරද්දගෙන තියෙන්නේ. අපි තමයි මේ සසර යන්නේ. මේ සසර ඉපදි ඉපදි මෙරි මෙරි යන්නේ බුදු පියාණන් වහන්සේ කියපු දේ අහපු හින්දාද අහපු නැති හින්දාද? ආපු නැති හින්දා. බුදු පියාණන් වහන්සේ දේශනා කරපු දේ ඇහුවා නම් අවබෝධ කරගත්තා නම් අපි මේම ඉපදී ඉපදී මෙරි මෙරි යන්නේ නැහැ. අපේ සසර ඉවරයි. මේ වෙනකොට අපි ඉපදිලා නැහැ. බුදවරු මහ පොළේ වැලි කැට ගන්නට මේ මේ අපේ ජීවිතේ මේ සංසාරේනකොට පහළ වෙලා අපි ධර්මය අහලා තියෙනවා. රහතන් වහන්සේලාගෙන් ඒ විදිහට ධර්මය අහලා තියෙනවා. මේ අහලා තිබුණාද අපි අවබෝධ කරගෙන නැති නිසා තමයි මෙච්චර දීර්ඝ කාලයක් ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ බුදු පියාණන් වහන්සේ කියපු දේ ඇහුවේ නැහැ. ඒක අපිට මේ වුනේ. ඒ නිසා මේ ලබාගත් මේ මනුස්ස ජීවිතේවත් බුදු පියාණන් වහන්සේ දේශනා කරපු දේ ඇහුවොත් ඔයත් අන්න පුළුවන් කමක් ලැබෙනවා මේ ජීවිතයෙන් ප්‍රයෝජන ගන්න. උන්වහන්සේ දේශනා කරනවා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. සැකවීම කියනවා නම් පංච උපාදානස්කන්ධය දුක් කොතනද ඒක තියෙන්නේ කියන එක අපි දැනගන්න ඕනේ. මේ වචන වලට බය වෙන්න දෙයක් නැහැ. මේ අපේ ජීවන පැවැත්ම ගැනමයි උන්වහන්සේ මේ පෙන්වන්නේ. අපි ජීවත් වෙනවා කියන්නේ මොකක්ද කියලා බලමු. අපි ජීවත් වෙනවා කියලා කියන්නේ පින්නතුනේ මෙච්චර අපි කර කර ඉන්නේ. එක්ක මොකක් හරි දෙයක් දිහා බලාගෙන ඉන්නේ. එක්ක මොකක් හරි අහගෙන ඉන්නේ. එක්ක මොන හරි ආග්‍රහණය කරගෙන ඉන්නේ. එක්ක රස විඳගෙන ඉන්නේ. එක්ක ස්පර්ශ ලබාගෙන ඉන්නවා කයට. එක්ක මොන හරි හිත හිත ඉන්නවා කකා බිබී ඇවිද ඇවිද. ඕන ඕන ඕවා කර කර ඉන්නවා. මේක තමයි ජීවිතය කියලා කියන්නේ. මොනා කරත් ඔච්චරයි තියෙන්නේ. අපි ගාව තියෙනවා ආයතන හයක්. ආයතන හයක් කියලා කියන්නේ ඇස, කන, නාසය, දිව, කය, මන. මේවත් එක්ක එන අරමුණුත් එක්ක අපි ඇලෙමින් ගැටෙමින් කටයුතු කරනවා කියන්නේ ජීවත් වෙනවා කියන්නේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මේ හැම ක්‍රියාවලියක් තුළම උපාදානස්කන්ධය පහක් සකස් වෙනවා. සාමාන්‍ය ජීවිතේ උපාදානස්කන්ධය පහක් සකස් වෙනවා. මේ පහ සකස් වෙච්ච තැනම තියෙන මොකක්ද? දුක. මොනතනයි පැහැදිලි කරගන්නේ. එතකොට අපි බලමු මේ පංච උපාදානස්කන්ධ මේක කොහෙද තියෙන්නේ කියලා. මේ පංච උපානස්කන්ධය සකස් වෙන්නේ මේ ජීවන පැවැත්ම තුළමයි. ඔය කරන වැඩ තුළම තමයි මේක සකස් වෙන්නේ. වෙන කොහේවත් නෙවෙයි. අපි බලාගෙන ඉන්නකොට පංච උපානස්කන්ධය සකස් වෙනවා. අහගෙන ඉන්නකොට පංච උපානස්කන්ධය සකස් වෙනවා. ආග්‍රහණය කරනකොට රස විඳිනකොට ස්පර්ශ ලබනකොට ඒ වගේ මොනාරි දෙයක් ගැන හිතනකොට කනකොට බොනකොට මේ හැම අවස්ථාවකදීම සකස් වෙන්නේ මොකක්ද? පංච උපාදානස්කන්ධය. මොනවාද මේ පංච උපාදානස්කන්ධයේ තියෙන්නේ? රූප, වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පහ. අපි ඉතින් බලමු පොඩ්ඩක් කොහොමද මේවා සකස් වෙන්නේ කියලා පින්නතුනි. දැන් අපි මොකක් හරි දෙයක් බලාගෙන ඉන්නවා කියලා හිතන්න. ඔයත් අපි මේ ඉස්සරහා තියෙන මොනා රූපයක් දිහා බලන්න. එතකොට ඔතන සකස් වෙන්නේ මොකද්ද කියලා බලන්න. බලා ඉන්නකොට ඔයත් අංග ඔතන ඇහැ තියෙනවා නේද? ඒතර බලා ඉන්නේ අපිට මේ බෝතලේ දිහා නම් ඉස්සරහා තමන්ගේ ඉස්සරහා තියෙන මොකක් හරි බඩුවක් නේද? මොනාර දෙයක් දිහා බලන්න. ඒතකොට ඉස්සරහා තියෙන තරූපයක්. එතකොට මේ බලා ඉන්නකොට මේ රූප දෙකක් මෙතන එකතු වෙලා තියෙනවා. අනතන රූප දෙකක් තියෙනවා. එහෙනම් ඒ හිතේ රූප තියෙනවා. එතකොට මෙන්න මේ බලා ඉන්නකොට මේකට මනාපන, ඒකට ඇති වෙන සුඛ වේදනාව. අමනාපන ඇති වෙන දුක් වේදනාව. සමහරලාට මනාපත් නැහැ, අමනාපත් නැහැ. අදුක්කම සුඛ වේදනාවක් ඇති වෙනවා. දැන් ඔය ඇත්තෝ මනාප කෙනෙක් දැකපුවාම කැමති නේද? කැමති කෙනෙක් කියන්නේ කැමති ඒක නම් සුඛ වේදනාවක් ඇති වෙනවා. අකමැති කෙනෙක් දකිනකොට දුක් වේදනාවක් ඇති වෙනවා. එහෙනම් බලාගෙන ඉන්නකොට නේ ඔය වෙන්නේ. අනේ දිහා බලා ඉන්න. දැන් දිහා බලා ඉන්න. එහෙනම් ඒ හිතේ ඇහැයි වර්ණ රූපයයි දෙකක් තියෙනවා. එතන එතන රූපය තියෙනවා. ඒ වගේම වේදනාව තියෙනවා. වේදනාව තියෙනවා. ඒ වගේම එතන ඒ බලා ඉන්නේ මොකද්ද බෝතලේ කියලා දෙයක් දිහා. එහෙම නැත්නම් මොකක් හරි වස්තුවේ නම දැනගන්න ඕනේ. නේද? පාට හැඩය දැනගන්න ඕනේ. එහෙනම් එතන මොනවද තියෙන්නේ? සංඥාවක් තියෙනවා. මොකක්ද තියෙන්නේ? සංඥාවක් තියෙනවා. ඒ වගේ මේක දිහා දිගටම බලා ඉන්නවා ලස්සනයි, හොඳයි, මනෝයි අපේ ගෙදරත් මේ જાති එකක් තිබ්බනම් හොඳයි. නැත්නම් මේක විසි කරන්න තිබ්බනම් හොඳයි. මේක මලකඩ කාලා දැන් නම් හරියන්නේ නැහැ. ওই විදිහට බලා ඉන්න පුළුවන්. ඒක තමයි සංස්කරණය කරනවා කියලා කියන්නේ. සංස්කාර කියලා කියන්නේ. තේරෙනවද? එතකොට මේක දිහා බලා ඉන්නකොට මේ ඔක්කොම දැනුවත් වෙන්නේ විඥානය. මොකෙන් දැනුවත් වෙන්නේ? විඥානය. එහෙනම් බලා ඉන්නවා කියන ඒ සිත තුළ මෙන්න මේ පහම තියෙනවා පින්න. මොනවාද මේ පහ? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන පහම තියෙනවා. ඒ ඔන්න දැන් තියෙන තැනක් හොයාගත්තා. බලාගෙන ඉන්න හිතේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහම තියෙනවා. අහගෙන ඉන්න හිතෙත් ওই පහම තියෙනවා කියන්නේ. දැන් ශබ්දයක් අහනකොට මොන කනයි ඒ ශබ්දය? අපිට සින්දුවක් කියන්නේ කනයි ශබ්දයයි ඇහෙනවා. දැන් මේ දෙක සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට රූප තියෙනවා මෙතන. වේදනාව තියෙනවා මේක ශබ්දෙට මනාපන දැන් සින්දු තියෙනවානේ. කියන්නේ කැමති සින්දු තියෙනවා කැමති සින්දු තියෙනවා. එහෙනම් මනාපන සුඛ වේදනා අමනාපන දුක් වේදනා කියනවා. එතකොට මනාපත් අමනාපත් නැත්නම් අදුක්කම සුඛ වේදනා ඇති. මොකද්ද එතන තියෙන සංඥාව පින්නතනේ ආන්ගේ සින්දුව කවුද ගායනා කරන්නේ කින්දමන්ද කියලා තමන් මේ හඳුනා ගැනීමක් සිදු කරනවා. ඒක තමයි ඒ සංඥාව කියලා කියන්නේ. සංස්කාරය තමයි මේක දිගටම රස විඳගෙන අහගෙන ඉන්න සමහර අය. ආකෝ මේක නම් මහා වැඩක් නැති සින්දුවක් කියලා ඒත් අහින්නේ. නේද? ඔයත් ඔය අහින්නේ සමහර දේවල් ගැන. ඒක නම් සංස්කාර මේ මේ සංඥා කියලා. සංස්කාර කියලා කියන්නේ පින්නතුනේ ඒක දිගටම කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අහගෙන ඉන්නවා කියන එක. ඒක තමයි සංස්කාර. සංඥාව තමයි කවුද කින්දමන්ද කියලා අඳුනගත්තේ. විඥාණය තමයි එතන ඇති වෙන්නේ සෝත විඥාණය. නේද? විඥාණය කියන්නේ දැනුවත් වුණා. මේ ඔක්කොම දැනුවත් වෙනවා කියන ශක්තිය තමයි එතන තියෙන්නේ. එහෙනම් කන තුලත් ඇති වෙනවා කනෙන් ශබ්දයක් අහනකොටත් ওই පංච උපානස්කන්ධයෙන් සකස් වෙනවා. දැන් මේ වචන ටික බය වෙන්න එපා. අමාරු නෑ. නෝ තේරුම් ගන්න ලේසි. මොකද මේක මේ අහගෙන කවදා හරි මේව අවබෝධ කරගන්න වෙනවා. මේ සසරෙන් ගොඩ යන්න ඔය ඇත්ත මේව අවබෝධ කරගන්න ඕනේ. ඊළඟට ආග්‍රහණය කරනවා. නහයට ගඳ සුවඳ එනවනේ. එනවා නේද? අපි හැමෝගෙම නහයට ගඳ සුවඳ එන. ඒතර නහයයි මොකක්ද එතන එකතු වෙලා තියෙන්නේ? ගඳයි සුවඳ. ඒතර මෙන්න මේ තමයි රූප දෙකක් එකතු වෙනවා කියලා කියන්නේ. ඒතර එතන වේදනාවෙන් කරන්නේ තමන් මනාපණං ඒක සුඛ වේදනාවක් අමනාපණං දුක් වේදනාවක් මනාපත් අමනාපත් නැත්නම් අදුක්කම සුඛ වේදනාවක් ඇති වෙනවා. සංඥායෙන් තමයි මේක මල් සුවඳක් අන නේද? එහෙම නැත්නම් මේක අසූචි ගඳක් කියලා හඳුනාගන්නේ සංඥාවෙන්. එතකොට මානසික මේ මේ මොනවාද සංස්කාරයෙන් තමයි මේක හොඳ සුවඳක් කියලා උඩට අදගෙන ඉන්නේ. ඒක තමයි සංස්කාර කරනවා කියන්නේ මේක දිගට ඉතින් යනවා තව අනිතිත් එක්ක ඇති කරගෙන. ඊළඟට මෙතන ඇති වෙන විඥානය තමයි ගාන විඥානය. එතකොට ආග්‍රහණය කරනවා කියන තැන පංච උපානස්කන්ධයෙන් සකස් වෙනවා. ඊළඟ මොන හරි කනවා කියලා හිතන්නකෝ. එහෙනම් මේ කන තනත් මෙන්න මේ රූප වේදනා සංඥා සංකාර විඥාන තියෙනවා. අන්න දිවක් තියෙන අනිත් පැත්තේ රසය තියෙනවා. දිව තියෙනවා, රසය තියෙනවා. එතකොට මේ කන කෑමට මනාපනම් සුඛ වේදනා, අමනාපන දුක්ඛ වේදනා සමහර ඒවා කැමතිත් නැහැ, අකමැතිත් නැහැ. එහෙනම් ඒක අදුක්කම සුඛ වේදනාවක් වෙනවා. ඒක එහෙම වෙන්න පුළුවන්. එතකොට සංඥායෙන් තමයි මේක බද්ද එහෙම නැත්නම් එළවලුද අනම්මනම් කියලා තමන් තමන් දන්න විදිහට හඳුනාගන්නේ සංඥාවෙන් සංස්කාරයෙන් තමයි රසයි කියලා කනවා සමහර කට්ටිය කනවා රස නැහැ කියලා. එහෙම කරනවා නේ. දැවල සමහර ඒවා කනවානේ කැමැත්තෙන් කාගෙන යන්නේ. සමහර ඒවා කනවා අරමැත්තෙන්. එහෙමනේ කරන්නේ. ඔයත් ඉතින් ඒතර කැමැත්තෙන් කාගෙන යනවා. රසයි මනවයි අයත් කන්න තියෙනවා හොඳයි කික සිතුවිලිත් අදහද කනවා. ඊළඟ සංස්කාර විඥානය තමයි ජීවා විඥානය සකස් වෙනවා. හොඳ ජීවා විඥානය සකස් වෙනවා. ඒකට රූප වේදනා සංඥා සංකාර තියෙනවා. කන එහෙම නැත්නම් රස විඳින සිතකත් ඒක තියෙනවා. ඊළඟ ස්පර්ශ ලැබනවා කියලා හිතන් මොනහරි දෙයක් දැන් ඔන්න ඔයත්තන්ට එනවා සුළඟක් එනවා ඇඟේ වදිනවා මැස්සෙක් වහනවා එහෙම නැත්නම් මොකක් හරි අභ්‍යන්තර වේදනාවක් එනවා කයට. අන්න එතන තමයි මේ කයට ස්පර්ශ දැනෙන අය දෙකම රූප. ආධ්‍යාත්මික රූපයි බාහිර රූපයි කියලා කියන්නේ මේ දෙක. මේ දෙක ස්පර්ශ වෙනවා. එතකොට මෙන්න රූප තියෙනවා. වේදනාව තමයි මෙතන මනාපනං සුඛ වේදනා මනාපනං දුක්ඛ වේදනා නැත්නම් අදුක්කම සුඛ වේදනා සංඥාවෙන් කරන්නේ මේක මැස්සෙක් වැහුවද එහෙම නැත්නම් සීතලද රස්නේද කියලා අඳුනාගත්තා. සංස්කාරයෙන් තමයි කරන්නේ මේක කැමැතිනම් කැමැත්තෙන් ඉඳගෙන ඉන්නවා කැමැතිනම් අකමැත්තෙන් ඉඳගෙන ඉන්නවා විඥාණය තමයි කාය විඥාණය. ඔන්න එතනත් එකක් සකස් වෙනවා. ඒකේ එහෙනම් එතනත් තියෙන මොකද්ද? පංච උපාදානස්කන්ධය. ඊළාට මෙනෙහි කරනවා. මොන හරි දෙයක් මෙනෙහි කරනවා. ඔන්න දැන් හිතනවා මොන හරි. ඒතකොට මන තමයි එතන වැඩ කරන්නේ. මනයි ධම්ම රූපයි. මනයි ධම්ම රූපයි තමයි මේ දෙක එකතු වෙලා. එතකොට ඇති වෙනවා මේකට මනාපනම් සුඛ වේදනා, මනාපනම් දුක් වේදනා, අමනාපත් අමනාපත් නැත්නම් අදුක්කම සුඛ වේදනා සංඥාවෙන් හඳුනාගෙන සංස්කාරයෙන් මේවා දිගට හිත හිත කකා බිබී ඔය කරන ඔක්කොම වැඩ කරන්නේ එතනින් එතනදී ඇති වෙනවා විඥානයේ මනෝ දැන් මේ ටික සමහරවිට තේරෙන්නේ නැතුව ඇති සමහරවිට මේක නිකන් අර මොකද්ද කියේ කියලා හිතා ගන්නත් බැහැ නමුත් මම මේ පෙන්න්නේ තාකෙටි කාලයක් තියෙන නිසා මෙන්න මේ හැම මේ ටික දැනගත්ත නැති හැම හිතකම ගොඩවල් කීයක් හැදෙනවද පහක් හැදෙනවා මොනවාද මේ ගොඩවල් පහ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. මේ පහ සකස් වෙනවා. බුදුහාඳුර මොකද්ද කියන්නේ? ඔය පහ සකස් වුණා නම් එතන තියෙන්නේ මොකද්ද? දුකක් කියලා. එහෙනම් දැන් පැහැදිලි නේද දුක තියෙන්නේ කොතනද කියලා? දුක තියෙන්නේ යම් කිසි තැනක පංච උපාදානස්කන්ධය සකස් වුණා නම් එතන තමයි දුක තියෙන්නේ. එහෙනම් ජීවන පැවැත්ම මොකක්ද? දුකක්. ඔක දුකක් වෙන්නේ ඇයි කියන එක තමයි අපි දැන් දැනගන්නේ. තව පොඩ්ඩක් මම පැහැදිලි කරලා දෙන්න. දැන් තේරෙයි තව ටිකක් හොඳට. ඔන්න අහගෙන ඉන්න. ඉතින් එහෙම තමයි ජීවිතේ මේවා කවදා හරි දැනගන්න ඕනේ, දැක ගන්න ඕනේ, අවබෝධ කර ගන්න ඕනේ. අමාරු නෑ. වචන තියෙන්නේ. අවබෝධයට ගත්තා මේවා තේරෙන්න පටන් ගන්නවා. හොඳයි. දැන් පින්නතුනේ මෙන්න මෙහෙම කල්පනා කරමු අපි. දැන් යම් කිසි රූපයක් දිහා බලාගෙන ඉන්නවා. ඒ වගේම යම්කිසි ශබ්දයක් අහගෙන ඉන්නවා. යම්කිසි ගන්ධයක් විඳගෙන ඉන්නවා. රසයක් විඳගෙන ඉන්නවා. ස්පර්ශයක් ලබාගෙන විඳගෙන ඉන්නවා. එතකොට මොනාරි හිත හිතා ඉන්නවා, කල්පනා කර කර ඉන්නවා. එහෙම නැත්නම් කකා බිබි දැන් ඔයත් ඔතන ඉන්නේ වාඩි වෙලානේ. දැන් බනහන්න වාඩි වෙලා ඉන්නේ. මේ හැම තැනකම සකස් වෙන්නේ මොකද්ද? සිත. සිතකින්තරෝ ඇත්තන්ට එකක්වත් කරන්න පුළුවන්ද? නැවැත්ත මැරුණොත් එහෙම පුළුවන්ද එක්කෙනෙක්? එක්කෙනෙකුටත් මේ මලමිණියට එකක් අත් කරන්න. බෑ නේද? එහෙනම් මේ හැම එකක්ම කරේ ඉන්නේ මොකකින්ද? සිතකින්. එහෙනම් මේ සිත තුළ තියෙන්නේ මොකද්ද? අර මං කියපු ගොඩවල් පහ. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පහ තමයි තියෙන්නේ. එතකොට අපි තව චුට්ටක් විස්තර කරලා ඉගෙන ගන්න. ඔය කජ්ජනීය කියලා සූත්‍ර දේශනාවක් තියෙනවා. ඒ සූත්‍රය පෙන්නනවා භාග්‍යතුන් වහන්සේ මහණෙනි බිඳේ බිඳෙන හේන් රූප කිය. මොකද්ද කියන්නේ? බිඳෙන හේන් රූප කියලා කියන්නේ. දැන් රූපය කියන්නේ බිඳෙන දෙයක්. දැන් පින්නතුන්ට පේනවනේ දැන් අපි යමක් බලා ඉන්නකොට දැන් මේ පේන දකින්න දේවල් ඔක්කොම මොනවාද? රූප. මේ කයත් මොකද්ද? රූපයක්. මේ ඔක්කොම රූප. එහෙනම් මේ හැම රූපයක්ම මොකද්ද බුදු පියාණන් දේශනා කරන්නේ? බිඳෙනවා. බිඳෙනවා කියලා කියන්නේ එක ඒ නේද? ඒ කියන්නේ බිඳෙනවා කියලා කියන්නේ මේක දැන් බිඳලා බිඳලා බිඳලා බලපුවම අන්තිමේට ඇති දෙයක් නැහැ. දැන් ඔන්න උදාහරණයක් විදිහට ගත්තොත් මේක තව විදිහට පෙන්වුවොත් එහෙනම් මේක පඨවි ආපෝ තේජෝ වායෝ ධාතු හතරෙන් තමයි මේ ඔක්කොම හැදලා තියෙන්නේ. දැන් මේ ගොඩ නැගිල්ල මේ මේ මේ තියෙන දෙස් පුටු මේ තියෙන ඔක්කොම අපේ කය පවා ඇදලා තියෙන්නේ දේවල් හතරකින්. මොනවාද මේ හතර? තද ගතිය. ඒකට කියනවා පඨහි. වැගිරෙන තුළු ගතිය. ඒකට කියනවා ආපෝ. ඊළඟ උෂ්ණ සීතල භාවයට කියනවා තේජෝ. අමායන ස්වභාවයට කියනවා වායෝ. දැන් ಜಾති කීයක් වෙනවද? හතරයි. ඔය හතරෙන් හැදෙන්නේ තියෙන්නේ. ඉතින් මේ හතර හැදිච්ච චූටි අංශු. දැන් අපි දන්නවා විද්‍යාවෙන් ගත්තොත් මේ පරමාණු වගේ දේවල්. නේද මේ ගත්තාම බුදුහාම දේශනා කරන එතනින් එහාටත් ගිහිලා ශුද්ධ අෂ්ටකයක් කියලා. ඉතාම කුංචි එකක්. ඒක මෙච්චරයි කියලා ඇල්පෙනිත් උඩක් කියලාවත් පෙන්වන්නේ. ඒ වගේ ඒවා ගොඩාක් එකතු වෙලා එකතු වෙලා එකතු වෙලා තමයි මේ රූපෙ හැදලා තියෙන්නේ. එහෙනම් බිඳලා බිඳලා බිඳලා අන්තිම දැන්න බිඳපුවා මොකක්වත් නෑ තියෙන්නේ මොකද්ද තද ගතියයි නේද? වැగిරෙන සුළු ස්වභාවයයි, උෂ්ණ සීතල භාවයයි ඊළඟට මේ hama යන ස්වභාවය ඔච්චරයි. ඉතින් මේවයි හදපු දෙයට දානවා පුටුව කියලා දානවා නේද ඊළඟට නේද මේ මේසෙ කියලා දානවා බුලත්කොලේ කියලා දානවා බෝතලේ කියලා දානවා එක එක නම් දාලා තියෙනවා. දැන් මේකට දාලා තියෙනවා කයක්. කට්ටියකට ස්ත්‍රී කියලා දාලා දෙනවා තව කට්ටියකට පුරුෂ කියලා දාලා දෙනවා. මේ පඨවි ආපෝ තේජෝ ආයලින් හැදිච්ච දේ. මේවා වේගයෙන් මොකද වෙන්නේ පින්නතුනි? වෙනස් වෙනවා. වෙනස් වෙන්නේ නැද්ද බලන්න. එක ස්වභාවයක විදිහට තව ස්වභාවයකට පරිවර්තන වෙනවා. දැන් ඔයත් වයසට ගිහිල්ලා මමත් වයසට ගිහිල්ලා හැම මොහොතකම වෙනස් වෙලා. තප්පරයකට මෙච්චරයි කියලා කියන්නේ බෑ. මහා වේගයකින් මේ හැම දෙයක් වෙනස් වෙනවා. ඉතින් වෙනස් වෙන රූපයක් ඔයත් අපි කට්ටිය හිතනවානේ. අවබෝධයක් නැත්නම් සාමාන්‍ය ජනතාව හිතනවා මේක වෙනස් වෙන්නේ ඔයත් කල්පනා කරන්නේ යම් කිසි කෙනෙක් මැරෙනවා කියලා දන්නවා නේද? මේ රූපේ හදයිද? මේ රූපේ හදයිද මැරෙනවා? මැරෙන එකක් හදලා ඇති වැඩක් තියෙනවා. ඉතින් මැරෙන්නේ නැද්ද? හැම මොහොතකම මැරෙනවා. දැන් ඔයත් මේ මොහොතේ කීපාරක් මැරිද? හැම මොහොතකම මොකද වෙලා තියෙන්නේ? ඔය කය රූපේ වෙනස් කරලා මැරිලා යනවා. මේ මොහොතේ. සම්මුති මරණයයි එහෙම නැත්නම් සම්මුති මරණය කියලා කියන්නේ අපි සාමාන්‍ය ආයුෂ මෙච්චරක් මේ පස්සේ මේ කය අතහැරලා දානවා කියන්නේ. ඒක ඒක ඇවිල්ලා දිග කතා. මෙතනම නැති දැන් බලන්න අපේ දැන් නිකන් හිතන්නේ මේ කයේ නිකන් හැම කෑල්ලක් ගැලවිලා ගියා කය වෙනස් වෙන්නේ නැද්ද? වෙනස් වෙනානේ. හොටු ටිකක් එළියට ගියපුවා දැන් ඉස්සලා තිබ්බ හොටු ටික දැන් ඔල් මේකේ නැහැ නේ. එහෙනම් කය වෙනස් වෙන්නේ නැද්ද? වෙනස් වෙනවා. දැන් කටේ කියලා ඉස්සලා තිබුණ නැහැ. දැන් කියලා නැන්ද කටේ? අන කියලා තියෙනවා. එහෙනම් කය වෙනස් වෙන්නේ නැද්ද? හැම මොහොතක වෙනස්. ඒ කියන්නේ ඉස්සලා හිටපු කෙනා නෙවෙයි දැන් හැම මොහොතක වෙනස්. එනනම් රූපේ බිඳිලා බිඳිලා බිඳිලා යන දෙයක් අන්තිමේට අර මේද මේ සුද්දාෂ්ටක වලින් හැදිලා තියෙන රූපේ භාග්‍යතුන් වහන්සේ උපමාවක් තියෙනවා. පෙන පින්ඩූපම කියලා සූත්‍ර දේශනාවේ මහණෙනි රූපේ කියන්නේ පෙන ගොඩක් වගේ දෙයක්. ඉතින් හරි නේද? පෙන ගොඩක් වගේ. නේද? අල්ලපුවාම ඩොට් ඩොට් වලින් හැදුනාම පුංචි අංශු වලින් හැදුනාම එතන එහෙම දෙයක් නෑ. ඉතින් මෙහෙම වේගෙන් වෙනස් වෙලා යන දෙයක් මගේ කියලා ගන්න පුළුවන් කමක් නැති බව තේරුම් ගන්න. අන්න ඇයි මේක දුක වෙන්නේ? ඇයි රූපය දුක වෙන්නේ? රූපය දුක වෙන්නේ රූපය දුකක් නෑ. රූපය දුක වෙන්නේ Taman දාගන්නවා මේක මෙහෙම වෙනස් වෙන්නේ නැහැ කියලා. දැන් ඔයත් ගෙදර ගෙදරක් හැදුවනේ. වාහනයක් ගත්තනේ. ඔයත් හිතුවද මේක කැඩෙයි කියලාද? නෑ මේක දිරලයයි කියලා හිතුණා. හැප්පෙයි කියලා හිතුණා. නෑනේ. නමුත් මොකද උනේ? අපි දාගත්තේ නෑ මේක එහෙම වෙනවා කියලා දන්නේ නෑ. දැන් කියන දැනගත්තත් පිළිගන්නේ නේද? හැබැයි එහෙම වෙනකොටම මුළු ජීවිතම කඩාගෙන වැටෙනවා. එතන මුළු ජීවිතම කඩාගෙන දැන් මිනිස්සු බලන්නකො තමන්ගේ දේපල නැති වුණාම ඥාති නැති නැති වුණාම අඬන ඇඬිල්ලනේ. ඇයි අඬන්නේ? ඈ දැන් ඔයගොල්ලෝ නේද දැන් හිතන්නකො ඇමරිකාවේ හරි වෙන රටක හරි කෙනෙක් මැරෙනවා අඬනවාද ඇයි අඬන්නේ නැත්තේ ඉතින් අඬන්නකො ඉතින් ඔක්කොටම අඬන්න ඉතින් අඬනවා නේද ඇයි අඬන්නේ නැත්තේ ඒක ප්‍රශ්නයක් නෑ ඔය ඇත්තෝ ඒකට රාමුවක් දාලා නැහැ දාගෙන ඉන්න ඔය ඇත්තෝ ළඟ ඉන්න අය ළඟ තියෙන දේවල් වලට අත්පත් කරගත්ත දේවල් වලට ඒවට කියනවා අපි අපි තණ්හාවෙන් ඇලීමෙන් අල්ලගත්ත දේවල් ඉතින් මෙන්න මේක හොඳට තේරුම් ගන්න එතකොට මෙන්න මේ එහෙනම් ප්‍රශ්නේ තියෙන්නේ ඒ මැරිච්ච කෙනා හරි දිරලා ගියපු කෙනා හරි එහෙම නැත්නම් මේ වෙනස් වෙච්ච දේ තුල නෙවෙයි කියන එක පැහැදිලි. තේරුණා නේද? අපි දැන් හදන්නේ හැමදාම දැන් ගේ කැඩිලා ගියා නම් ගේ කැඩිලා ගිහිල්ලා දැන් ගේ විනාශ වෙලා ඒ හින්දා මේකේ තින්ත ටිකක් ගාලා ආය අලුතෙන් ගේ හදන්න ඕනේ කියලා කල්පනාවක් ඇති වෙනා මිසක් හිත හදන්න ඕනේ කියලා කල්පනාවක් ඇති වෙන්නේ නෑ නේද? හැමදාම කරන්නේ ගේ හද හදා ඉන්නවනේ. හැබැයි හිත හදාගත්තා නම් ගේ තින්ද ටික ගෑවේ නැත්තත් හිතට දුක නැහැ. එහෙනම් මතක තියාගන්න මේ අවබෝධය ලබා ගත්තාම රූප කොච්චර වෙනස් වුණත් ප්‍රශ්නයක් නෑ. මොකද අවබෝධය වෙනස් වෙන්නේ. නා රූපේ කියන්නේ ඒ වගේ එකක්. ඒ ඇත්ත දන්නේ නැහැ. එහෙනම් මේ අනිත්‍යතාවය දන්නේ නැහැ. මේක පේන ගොඩක් කියලා දන්නේ නැහැ. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් මේ දන්නේ නැති එකට කියනවා අවිද්‍යාව කියලා. මොකද්ද කියන්නේ? අවිද්‍යාව. මේක මෙහෙම වෙනස් වෙලා යනකොට මේ වෙනස් වෙන එක පිළිගන්නේ නැති නිසා ඒ ප්‍රිය ස්වභාවයෙන් අයින් වෙනකොට එතන දුකක් ඇති වෙනවා අප්‍රිය ස්වභාවය එකතු වෙනකොට දුකක් ඇති වෙනවා ඉතින් ඔය ඇත්තන්ට ඒක පාලනය කරන්න පුළුවන්ද කාටවත් බෑ ඒක ස්වභාව ධර්මයක් ඉතින් අන්නේ හින්දා මේක මගේ කියලා ගන්න හොඳ නැති දෙයක් අසාර දෙයක් කියලා අපි අවබෝධ කරගන්න ඕක දන්නේ නැහැ දන්නවා නම් අපි ආයි ඉපදෙන්නේ නැහැ ඉතින් මෙන්න මේක තමයි රූපේ ස්වභාවය. වේදනාත් ඒ වගේ. ඉතින් මේ ඔක්කොම එකට හට ගන්නවා. බලාගෙන ඉන්නකොට ඔක්කොම හටගෙන ඉවරයි. වේදනාවත් ඇති වෙච්ච තැන මොකද වෙන්නේ? නැති වෙලා. වේදනාව කජ්ජනී සූත්‍රයේ පෙන්වන්නේ භාග්‍යතුන් වහන්සේ වේදනාවත් මේ මහණෙනි වළඳ කෙරේ. වළඳ කරන්නේ වේදනාව. වළඳ කරනවා කියලා කියන්නේ පරිභෝජනය කරනවා. හ්ම් එක්ක සුඛයි එක්ක දුකයි එක්ක අදුක්කම සුඛයි. හොඳයි. මම ඔයත් දැන් අහනවා. රස කෑමක් කන්න එලවගෙන යන්නේ සැපෙන්න දුකෙන්. ඈ රස කෑමක් කන්න ඕනේ කියලා හිතන්නකො. ආ ඔය ඇත්තන්ට ඕනේ මොනවාරි රස කෑමක් හරි. නැත්නම් වාහනයක් ගන්න ඕනේ. එහෙම නැත්නම් හොඳ ගියක් හදාගන්න. ඒක පස්සෙන් එලවන්නේ අපි සුඛ වේදනාවක් අත්පත් කරගන්නනේ. ඔය ඇත්ත සාමාන්‍ය ජීවිතේෙම ඇරයි යන්නේ සුඛ වේදනාවක් අත්පත් කරගන්න. ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා අත්පත් කරගත්ත කියලා හිතන්න. අත්පත් කරගත්තු මොහොතේම දුකක් බවට පත් වෙනවා. මම උදාහරණයක් කියලා දෙන්නම්. දැන් ඔය ඇත්තන්ට කලින් ටීවී එකක් තිබුණ නැහැ කියලා හිතන්න. එහෙම කාලයක් තිබුණා නම් ටීවී තිබුණ නැහැ නේද? ගෙවලව තිබුණේ. දැන් ටීවී එකක් ගත්තාම සැපයි කියලා හිතෙන ඉඳා ඔයත් මොකද කරන්නේ ටීවී එකක් ගත්තා ගෙදර. දැන් ඕක ගත්ත වෙලාවේ නම් ලයිට් බිල වැඩි වුණාද අඩු වුණාද? වැඩි වුණා නේද? ඈ ඔළුවට තව තියෙන මනසේ තියෙන එක එක අරමුණු ඇවිල්ලා ඔළුව විකාර වුණාද නැද්ද? ඒ කරුණානේ. ඊට පස්සේ දැන් ගෙදර ගෙනාවට පස්සේ දැන් දරුවොත් බලලා ඒගොල්ලෝගේ අධ්‍යාපන කටයුතු පාඩු කරනවා නේද? දැන් කාගේද වැරද්ද? දැන් ළමයිට එහෙම බයිනනේ මේ මේ ළමයි මේවා කරනවා බලනවා මේවා කරනවා අධ්‍යාපනය කඩාපල් කරගන්නවා අරවයි මේවා කියලා. ඉතින් කාටද බයින්න ඕනේ? ගෙනාපු කෙනාට නෙමෙයි. හ්ම්? ගෙනාවේ නැත්තම් ප්‍රශ්නයක් නෑ නේද? ඉතින් එහෙනම් දැන් ඒ මොහොතේ මේක දුකක් බවට රිසප්පත් උනා. වාහනයක් ගත්තා කියලා හිතන්න අපි හිතන්නේ රිසප්පයි කියලා. ගත්ත දායිඳන් ඒ මොහොතේ නම් පරිස්සමෙන්ද නැද්ද පාවිච්චි කරන්නේ? පරිස්සම වෙන්නේ. වාහනේ ඉරක් ගියොත් පප්පු ඉරක් ඇඳා වගේ පුදුම විදිහට වේදනාවක්පත් වෙනවා. නේද? ඒ වගේ මහා දුක්ඛයක් බවට පත් වෙලා ඒ සැප වේදනාව ඒ මොහොතේම දුකක් බවට පත් වෙනවා දීබුබුලක් වගේ. දීබුබුලක් වගේ. දැන් ඔන්න බලන්න මම උදාහරණයක් කියන්නම්. දැන් ඔයත් දැන් ගෙදර මම මේක සාමාන්‍යයෙන් කියන උදාහරණයක්. කලින් දවසේ වාහනයක් තිබුණේ නැහැ. දැන් අද වාහනයක් ගෙනාවා තමන්ගේ වාහන. අනුන්ගේ එකකුත් නැහැ තමන්ගේ එක. දැන් වෙනද රෑ 12ට බල්ල බිරුවට ඇහැරිලා බැලුවද නැහැ. හැබැයි අද වාහනේ ගෙනාපු දවසේ එහෙම බැලලා සද්ද ඇහෙනකොට බලනවද නැද්ද? බලනවා. දැන් බයෙන් නෙවෙයිද ඉන්නේ? බයෙන් නෙවෙයි. දැන් බලන්න මේ සැප වේදනාව. දැන් ගෙදරකක් වුණත් එහෙම ගෙයක් අලුතෙන් හදලා පදිංචි වෙනවා. ළමයේ කෙදාම මේකේ උහුණු කෑල්ලකින් මොන හරි චෝක් කෑල්ලකින් හරි මොකක් හරි පාට කූරකින් යන්දොත් දුකද නැන්නේ. එහෙනම් සැප වේදනාවත්පත් කරගත්ත වෙලාවයි නම් මොකක්ද වෙලා තියෙන්නේ? දුකම. ඒකට කියනවා විපරිණාම දුක්ඛතාවය කියලා. ජීවිතේ අත්විඳිනවද නැද්ද මේවා? අත්විඳිනවා. මේවා මේ පොතේ තියෙන ඒවා නෙවෙයි, තමන්ගේ ජීවිතේ බලන්න. මම අර ඉස්සලා ටික ඉක්මනට කියන්නේ ගියේ ඉතින් මේක තියෙනවා හැම ජීවිතයකම බලාගෙන මේ ජීවන පැවැත්ම තියෙන මේ දේවල් ටික. එහෙනම් ඔන්න ඔතන තියෙන මේ කාරණා. එහෙනම් වේදනාව කියන්නේ මොකක් වගේ දෙයක්ද? වේදනාව කියලා කියන්නේ හරීම මේ ඒ කියන්නේ ඇති වෙච්ච තැනම නැති වෙන එකක්. දේව කුලක් කරනවා. මොන වේදනාවක් එමය. ඉතින් ඔන්න සුඛ වේදනාව නැති වෙනකොටත් දුකයි, දුක්ඛ වේදනාව ඇති වෙනකොටත් දුක. හ්ම් සුඛ වේදනාව. ඊළඟ සංඥා මහණෙනි හඳුනාගනි. හඳුනා ගන්නා හැයින් සංඥා කියයි. පාට හැඩේ විදියට හඳුනා ගන්නවා නම් ඒකට කියනවා මොනවද? නිල් කහ කොළ පාට හැඩේ ওই විදියට හඳුනා ගන්න එකට කියනවා සංඥා. දැන් එතකොට සංඥාව භාග්‍යතුන් වහන්සේ උපමා කරන්නේ සංඥාව මිරිගුවක් වගේ කියන්නේ. හරි? අපි බලමු මිරිගුවක්ද නැද්ද කියලා. මිරිගුවක් කියන්නේ ඈතට පේනවනේ. එහෙම එකක් තියෙනවා. ළඟට ගියා නෑනේ. හරි. ඔයගොල්ලෝගේ අපේ ඔක්කොගේම කයවල ටික ගලවලා දාමු දැන් බණ්ඩ ඉස්සරහ. කෙස් ටික ගලවලා දාන්න බණ තමන්ගේ ඉස්සරහ. කෙස්, ලොම්, නිය, දත්, බොකු, බඩවැල් ඔක්කොම කෑලි කෑලි කපලා දාන්න බණ ඉස්සරහ. දැන් ඔය කියන පුජ්‍යලයාට නමක් දාන්න බණ පුළුවන් නම් ඒ ගොඩට. ඒවල ඔය හැම ඇත්තකටම නමක් තියෙනව නේද? බලන්න මේ පුජ්‍යලයා ඉන්නවද දැන් ඒ ගොඩේ? නෑ, එහෙම කෙනෙක් නෑ. එහෙනම් ලං වෙලා බලපුවාම අර සංඥා මොකද උනේ? නෑ. එහෙම එකක් නැහැ. දාලා තියෙනවා දැන් මේ පුටුවයි මේ තියෙන කයයි අතර වෙනසක් නෑ. ඒකත් පටවියාපෝ තේජෝ වාය පුටුවත් පටවියාපෝ තේජෝ වාය. දෙකේ වෙනසක් තියනවද? නෑ. තේරෙනවනේ. නමුත් බලන්න අපි මේ ජීවිතේ සංඥා දාගෙන මේවා එක එක විදිහට නම් කරගෙන තියෙනවා. හොඳේ. දැන් අපි නිකන් හිතන්නේ එහෙම සංඥාවක් නැහැ. දැන් කෙස් කියලා දෙයක්වත් නැහැ. හොඳේ. දැන් මගේ මේ අතේ තියෙන ලේන්සුව. හොඳයි. පුංචි කාලේ අම්මා හරි තාත්තා හරි හතර රෙදි කෑල්ලක් කපලා ඒක ලස්සන්ට මහලා කිව්වා පුතේ මේක තමයි මොකද්ද? ලේන්සුව. එදා ඉඳන් ඒ જાතිය දකින්න වාරයක් ගන්න අපි කියනවා මේක තමයි ලේන්සුව. දැන් එදා අම්මා කිව්වා තාත්තා කියලා දුන්නා වෙන කවුරුහරි කියලා දුන්නා. ඒකම අපි නැවත නැවත මොකද කරන්නේ? කියන බුදු පියාණන් වහන්සේ දේශනා කරන මෙතන ලේන්සුව කියලා දෙයක් නැහැ. මෙතන තියෙන පඨවි ආපෝ තේජෝ වායු වලින් හැදෙච්ච ධාතු හතරෙන් හැදෙච්ච රූපයක් විතරයි. මේකට ලේන්සුව කියලා. තේරුණා නේද? දැන් මේකට ලේන්සුව නොකිය මේකට ඔලු ගෙඩිය කිව්වනම් එදායිද? මොකද්ද මේක කියන්නේ? ඔලු ගෙඩිය. ඔලු ගෙඩියෙන් තමයි හොටු පිහින්නේ. ඇයි? අපි දාගත්ත නම් තේරුණා නේද? එක එක ඒවාට නම් දාන්නේ. මේවා තමයි සංඥා කියලා කියන්නේ. එහෙනම් සංඥාව කියන්නේ මොකක් වගේ දෙයක්ද? මිරිගුවක්. මිරිගුවක් කියන එක දන්නවනේ අර පාරවල් වල එහෙම තියෙන අර ඈතින් තියෙනවා පේනවා. ඉතින් මේක පස්සේ එළවනවා නේද? දැන් ඔයගොල්ලෝගේ ජීවිතවලත් එහෙම නේද කරන්නේ? එක එක සංඥා, වේදනයි සංඥායි හොයාගෙන මුළු ජීවිතේම දුවනවා, දුවනවා, දුවනවා, හම්බ කරනවා, හම්බ කරනවා, හම්බ කරනවා, ගොඩ ගන්නවා, එකතු කරනවා, එකතු කරනවා, එකතු කරනවා. හැබැයි බුදුහාමර දේශනා කරනවා මේ හැම එකක්ම අනිත්‍යයි දුකයි අහාසය. දැක්කන් රූපේ හැටි. වේදනාව දියබුබුල. සංඥා මොකද්ද? මිරිගුව. සංස්කාරය කියලා කියන්නේ සංකතං අபிසංකරන්ත. ඒ කියන්නේ හදපු දේ නැවත නැවත හද හදා යන එක තමයි සංස්කාර කියලා කියන්නේ. සංස්කාර එන්න එන්න එන්න එන්න මෝරන. ඒ හින්දා තමයි අර කෙහෙල් ගස්වල කොළ ගන්නවනේ පින්නතුනේ. ඒ කෙහෙල් ගස්වල කොළ නේද? ඉත පොඩි බඩයන්නේ තියෙන්නේ. ඒ බඩේ වටේ මොකද නැති ඇති ඇති ඇති ඇති ඇති යන. නේ? ඇති ඇති යන. මම පුංචි කතාවක් කියන්නම්කෝ ඔබට මතක් වෙන්නේ. අපේ ගමට ඉස්සර ගම් වතුර ගන්න. හොඳේ පොඩි කාලේ ගම් වතුර ගන්නවා. ඉතින් අපේ ඒ පුංචි මම ගා පුංචි කාලේ ඒ ගම් වතුර ගන්න වෙලාවේ අම්මා තාත්තා මට මතකයි කියනවා අයියෝ ඉවරයි ලී ටික ඉවරයි අලුත් ගේ හදන ලී ගොඩ ගහලා තිබුණා ඒවා ඉවරයි පොල් ටික ඉවරයි පස්සේ පොල් තිබුණා ගොඩ ගහලා ඒ ටිකක් දැන් ගම් වතුරට යනවා දැන් ගේට් කඩාගෙන යන්නයි යන්නේ ඒකත් ඉවරයි මහා දුකක නේද ඉන්නේ. ඒගොල්ලෝ මහා ප්‍රශ්නක ඉන්නේ දැන් මේ ගණන්. දැන් අපි මේවා කරගන්න ඕනේ. හැබැයි මට දැනෙනවා මට ප්‍රශ්නයක් නෑ. හැබැයි මං අර පැත්තක දාලා තියෙනවා අපි පොඩි කාලේ ඉතින් අර පොල් පිට එකෙන් කපු බැට් එකකින් බෝල් ගහන. ඕක ගහගෙන යයි කියලා තමයි දැන් පොඩි ප්‍රශ්නයක් තියෙන්නේ. ඊළඟ සැරේ ගම් වතුර එනකොට ඊටත් වඩා දේවල් ගැන ප්‍රශ්නයක් ආවා. මොකද පොත් ටිකක් තියෙනවද? පොත් ටික යයි කියලා දැන් බයයි. ඊට පස්සේ ඇඳුම් ටික යයි කියලා බයයි. එහෙනම් දැන් එන්නේ එකතු වෙනවද නැද්ද? එකතු වෙලා එකතු වෙලා පුදුම ජීවිතේ ගොඩක් ගෙහෙන කෙහෙල් පතුරු ගොඩ ගෙහෙනවා. ඔන්න බලන්න උදාහරණේ. ඊට පස්සේ නේද ඒ කාලේ බෝලේ බැට් එකයි තිබ්බ එකට ඈ ඊට පස්සේ එකතු වුණා මොනවාද? ඇඳුම් අනම්මනන් දේවල් තව තියෙනනේ ගොඩක් ಜಾති පොත්පත් තියෙනවා. මේ වගේ ගොඩක් ಜಾති එකතු වුණා. ඊට පස්සේ යාළුවෝ එකතු වුණා. තව තව දේවල් එකතු වුණා, බඩු භාණ්ඩ එකතු වුණා, නේද? අඹදරුව එකතු වුණා, ඥාතින් එකතු වුණා, දරුමුණුපුරෝ එකතු වුණා. මෙහෙම එකතු වෙලා එකතු වෙලා බඩු බාහිර ආදී ඔක්කොම එකතු වෙලා එකතු වෙලා එකතු වෙලා දැන් පැටලිලා පැටලිලා පැටලිලා හොයාගන්න බෑ නේද පැටලිලා තිබුණ තැන. අන්තිමේට කෙහෙල් ගහ ගලවලා ගලවලා බලපුවම බෝලේ බැට් එකක් නෑ නේද? නේද? දැන් ජීවිතේ යන්න යන්න යන්න යන්න ලොකු වෙනවද නැද්ද? සංස්කාර. ලොකු වෙනවා. පැටලිලා ඉන්නවා මහා ගොඩක් එක්ක. හැබැයි ඒකක්වත් ඔය කිසි කෙනෙකුට අයිතියක් නැති දේවල්. අපරාධයක් කරගන්න ජීවිතේ. මේ වැඩක් නැති දේවල් ගොඩක් පස්සේ තමයි එළවගෙන යන්නේ. හ්ම් වැඩක් තියෙන ජීවිතයක් තියෙන අපේ ජීවිතේ. ඉතින් මෙන්න මේ කාරණා හොඳට තේරුම් ගන්න නම් සංස්කාර කියලා කියන්නේ මේ වගේ හැම මොහොතකම අපි බලාගෙන ඉන්නකොට මේක මේ සංස්කාර හදනවා අහගෙන ඉන්නකොට හදනවා මතක තියාගන්න මම මේ ටිකක් සරල වශයෙන් පෙන්වුවේ නමුත් හැම මොහොතකම මේ සංස්කාර කියන જાතිය හදනවා හරියට 100න් ඉන්නේ නැහැ. ඊළඟට විඥානය කියන්නේ මහණෙනි විඥානනය කරනවා දැනගන්නවා මොනවද දැනගන්නේ? රූපය දැනගන්නවා වේදනාව දැනගන්නවා සංඥාව දැනගන්නවා සංස්කාරය දැනගන්නවා. මේක තමයි රූප වේදනා සංඥා සංස්කාර ගැන දැන ගැනීම තමයි විඥාණයෙන් සිද්ධ වෙන්නේ. එහෙනම් විඥානයේ මායාව. මායාවක් කියලා කියන්නේ මැජික් කාර්යය දැකලා තියෙනවද ඇත්ත? මැජික් කාර්යය දැකලා තියෙනවා. මැජික් කාර්යය මොකද කරන්නේ? අර තොප්පියක් අරන් තොප්පිය ඇතුලේ මුකුන් හරි අරන් පෙන්නනවා. පෙන්නනවා. හාවෙක් අරන් පෙන්නනවා. මල් අරන් පෙන්නනවා. ඇත්තටම තියෙන දෙයක්ද පෙන්වන්නේ නැති දෙයක්ද නැති දෙයක් තියෙනවා කියලා පෙන්වන්නේ. මේ මැජික් කාර්යයත් එහෙමයි. මවල පෙන්නනවා. මොනවාද? රූපය නැහැ. පෙන ගොඩක් වගේ දෙයක් තියෙනවා. හැබැයි ඒක එහෙම එකක් තියෙනවා කියලා පෙන්වනවා. වේදනාව ඇති වෙච්ච තැනම නැති වෙනවා. නමුත් වේදනාව අපේ මෙහෙම තියනවායි කියලා පේනවා. සංඥාවක් මෙහෙම නැහැ මිරිගුවක්. ඇත්ත මිරිගුවක්. නමුත් කියනවා මෙහෙම දෙයක් තියෙනවා. සංස්කාරයේ කෙහෙල් කඳක් වගේ හැබැයි එහෙම දෙයක් තියෙනවා කියලා කියනවා. ඒක තමයි මේ විඥාන කියන්නේ. විඥාණයට ඉන්න තැනක් නැහැ. එයා අනුන්ගේ ගෙවල් වල තමයි බැහැගෙන ඉන්නේ. ඉතින් මෙන්න මේ වගේ යථාර්ථය දකින්න බැරුව මේ පස්සෙන් අමාගෙන යනවා. මේ පස්සෙන් යනවා. තමන්ගේ ජීවිතේම කැප කරන්නේ මෙන්න මේවා එකතු කරගන්න ගොඩ ගහගන්න. ගොඩ ගහ ගන්නවා කියලා කියන්නේ මේ පංච උපාදානය කරගන්නේ කොහොමද දන්නවද මේ ටික? උපාදානය කරගන්නකොට දුකයි කියන්නේත් ඒයි කියලා පෙන්වන්න. දැන් ඔයාලා හිතන්න යම්කිසි රූපයක් දිහා බලා ඉන්නවා කියලා. දැන් හිතන්න ඉස්සරහා තියෙන ලස්සන මල් පොකුරක් දිහා බලා ඉන්න. එහෙනම් ඒව බලාගෙන ඉන්නකොට ඔයත්තන්ට කල්පනා කරන මේක ලස්සන මල් පොකුරක්. හොඳ මල් පොකුරක්. නේද? මේක හොඳට තියාගන්න ඕනේ. මෙන්න මේක දකින්න තියෙනවා නම් හොඳයි මනවයි කියලා හිතනකොට ඔය ඇත්ත දන්නේ නැතුණාට ඔය ඇත්තගේ කැමැත්තක් ඇති වෙලා තියෙනවා මේ මල් පුකුර බැලීම සඳහා. එහෙනම් අයපාරක් ඇහක් හදනවද නැන්ද? හදනා නේද? ඇයි ඒක බලන්න කැමති නම් අයපාරක් ඇහක් හදනවා. මැරුණත් හදනවා. මේ මොහොතේ මැරුණත් අයපාරක් ඇහක් හදන්නේ නැහැ. ඇහක් විතරක් හදන්නේ කන, නාසය, දිව, කය, මන මේ ඔක්කොම හදනවා. එහෙනම් මේ ආයතන ඔක්කොම හදනවා. මොකක් සඳහාද? අර කැමති දේ බලන්න. කැමති දේ අහන්න. කැමති දේ ලබා ගන්න. එතකොට මේ ලබාගත් එක ප්‍රශ්නයක් නැහැ කියලා තමයි පේන්නේ. නමුත් ඔයත්ගේ ජීවිතේ ඇහැ ලබාගත්තට පස්සේ ඇහැට මොකද වුනේ? ඇහැ ලෙඩ වුනේ නැද්ද? ඇහැත් එක ගන්න රූපත් එක්ක විඳලා විඳලා විඳලා දැන් බලන්න. දැන් මේ ඇස් දෙක පියාගෙන ඉන්නවා දැන් මේ වගේ තැනකට ඇවිල්ලා මේ පින්නතුන් දැන් ඉන්නවා. එහෙම නැත්නම් Taman හුදකලා වෙලා ඉන්නවා. දැන් බාහිර රූප ඕනතරම් එනවා එනවා එනවා එනවා සමහර වෙලාවට පුදුමාකාර දිට ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා තමන්ගේ කාමයන් අවසන්. දේශයන් අවසන්. හැබැයි බුදු පියාණන් දේශනා කරනවා මෙන්න මේ ඇහැට රූපයක් එනකොට ඒ ඒවට ඇලෙනකොට අපේ තණ්හාව ඇති වෙනවා. ගැටෙනකොටත් තණ්හාව ඇති වෙනවා. එතකොට මේක ඇති වෙන්නේ මොකක් නිසාද? ඇත්ත දන්නේ නැති නිසා. මොකක්ද ඇත්ත? ඇත්ත තමයි පින්නතුනේ මේවා අනිත්‍යයි දුකයි අනාත්මයි. මේක දුක්ඛයක් තියෙන්නේ මෙතන. එතකොට මේ අවිද්‍යාව කියලා කියන්නේ මේ දුක්ඛයක් කියන එක දන්නේ නැහැ. මෙතන පංච උපානස්කන්ධේ සකස් වුණා නම් ඒ සකස් වෙච්ච තැන දුක්ඛයක් තියෙන්නේ කියන එක තේරෙන්නේ නැතිකම තමයි අවිද්‍යාව කියලා කියන්නේ. එතකොට ඒක කැමැත්තෙන්ම ඒකයි. තේරෙනවද කැමැත්තෙන්? එතකොට මේ උපාදානෙ වෙන්නේ කෙසේද කියන කාරණාවත් තමයි දැනගන්න. යම්කිසි රූපයක් දිහා බලලා රූපං අබිනන්දති සමාධි භාවනා සූත්‍රය තියෙනවා. රූපං අබිනන්දති අභිවදති අජෝසායතිත්ති. ඒ කියන්නේ රූපේ සතුට සොයනවා නම් ප්‍රකාශ කරනවා නම් ඒක බැහැ ගන්නවා නම් එතන නන්දියක් උපදිනවා. නන්දිය කියන්නේ තණ්හාවට යනවා එතනදී. එහෙනම් තණ්හා පත්‍ය උපාදාන, උපාදාන පත්‍ය භව, භව පත්‍ය ජාති, ජාති පත්‍ය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛස්කන්ධස්ස සමුදයොන දුක්ඛය හටගත්තා. කොහොමද ඒක වෙන්නේ? මොන මම පෙන්නන්න. ඔයත්තෝ කොලේ යනවනේ. කොලේ යනකොට Taman හොයන්නේ කැමති එළවලුද අකමැති එළවලුද? කැමති එළවලු හොයන. එහෙනම් කැමති එළවලු හොයනා කියලා කියන්නේ අභිනන්දති රූපයේ සතුට හොයන. ටීවී එක ළඟට ගිහිල්ලා ඔයත්තෝ රිමෝට් එක අරන් අර ටීවී එකේ තියෙන වැඩසටහන් ඔබ ඔබ හොයනවා නේද? හොයන්නේ කැමති එකක්ද අකමැති එකක්ද? කැමති එකක්. එහෙනම් රූප කැමති ඒවා. එතකොට පාරේ යන ගමන් ස්ත්‍රීන් පුරුෂයන් දකින්න කැමති අයද අකමැති අයද තමන් වැඩිපුර බලන්නේ කැමති? කැමති අය. ඒක තමයි කැමති. ඒක තමයි අභිනන්දති. අභිවදති කියන්නේ තමන් කැමති දේ හම්බුනාම ප්‍රකාශ කරනවා හිත ඇතුළෙම මං කැමති දේ හම්බුනා. මෙන්න මං කැමති එළවලු. මෙන්න මං කැමති වැඩසටහන. මෙන්න කැමති ටෙලි නාට්‍ය. මෙන්න ගීතය. තේරෙනවද? දැන් ටෙලි නාට්‍යයක් බලනවා නම් ටීවී එකක ඔයත්ෝ ඒක යනකොටම තමන් කැමති එක යනකොටම තමන් කල්පනා කරනවා කියනවා මෙන්න මං කැමති එක අනිත් අයට සමහරලාට කියනවා ඇවිල්ලා බලන්න කියලා ආරාධනා කරනවා. ඒක තමයි අභිවදති කියලා කියන්නේ. අභිනන්දති අභිවදති. අජෝසාය තිත්තති කියලා කියන්නේ ඊළඟ දවසේ අටහමාට අටහමාට ගිහිල්ලා ආයෙත් අරක බලන්න වාඩි. තේරෙනවද? බැහැගත්තද නැන්දද? මොකද්ද කැමැත්ත? කැමැත්ත තියෙනවා එහෙනම් නන්දියක් හටගෙන තියෙනවා තණ්හාවක් හටගෙන තියෙනවා එහෙනම් මෙන්න මේ කැරයි යන්න තමයි අපි සසරේ නැවත නැවත ඉපදි ඉපදි මැරි මැරි යන්නේ ඒ වගේ හරි වැඩක් නැති දෙයක් කියන එක මේක අවබෝධයක් නැහැ ඉතින් මෙන්න මෙහෙම කරනකොට ඔයත් හිතන්න කැමැත්ත තියනවා නම් යම්කිසි කෙනෙක් ඉන්දියාප්ප කන්න එහෙනම් එයා ඉන්දියාප්ප කන්න උපදිනවද නැද්ද උපදිනවා ඉන්දියාප්ප කන්න කැමති නම් ඉන්දියාප්ප කන්න උපදිනවා මොකද එයා ඉන්දියාප කන්න නන්දියක් තියෙනවා. එහෙනම් නන්දිපච්චය නේද? නන්දිපච්චය උපාදාන. ඒ කියන්නේ තණ්හාපච්චය උපාදාන. උපාදානය වෙනවා. උපාදානය කියන්නේ හරියට නිකන් ගිනුමක් වගේ. මේ ගිනුමට ඉන්දියාප කන්න කැමතියි කියලා කීයක් හරි දාගන්න. භවයෙන් තමයි බලන්නේ මොනාටද කැමති. ගති කාම භවයටද රූප භවයටද අරූප භවයටද කියලා බලනවා. ඒ වෙලාවේ බලලා ඒ අනුව තමයි ජාතිය වෙන්නේ. එහෙනම් ඉන්දියාප කන්න නැවත ගයක් හදා ගන්නවා මෙයා එක්කෝ මිනිසෙක් කියලා. හදනවද නැද්ද? අර උපාදානිය දන්නවනේ මේ මේවා තමයි කැමති කියලා. ඒ අනුව මෙයා මොකද කරන්නේ? මිනිස්සෙක් කියලා ගයක් හදන්න පුළුවන්. සල්ලි නැත්තම් දැන් ඔයාලා ලොකු ගෙවල් හදන්න හිතුවට හදාගන්න පුළුවන් නෝ ලොකු ගෙවල්. බැරි වුණානේ. හදාගත්තේ ඊට වඩා අඩුයි වනේ. එහෙනම් පෙරේතෙක් කියලා අපිට ගයක් හදාගෙන ඉන්දියාප්ප කන්නත් පුළුවන්. පණුවෙක් කියලාත් පුළුවන් බල්ලෙක් කියලාත් පුළුවන්. මෙයාට ඕනේ මොනා කරන්නද? ඉන්දියාප්ප කන්න මිසක් වෙන මොකක්වත් නෙවෙයි. එහෙනම් අපේ කැමැත්ත අනුව තමයි අපේ උප්පත්තිය ලබන්නේ. කැමැත්තෙන් දුක හදාගෙන තියෙන අකමැත්තෙන්. කැමැත්තෙන්. කවුද හදාගත්තේ? කවුරුවත් හදලා දුන්න එකද තමන් හදාගන්න දෙයක්ද මේ? මානසිකාරයම නැත්තම් හොඳ 100න් ඉන්නේ. මොකද මේ ජීවිතේ ඒක කරන් දෙන්නේ නැහැ. ඒ තරම් අපි මේවට ඇලිලා ඉවරයි. ඉතින් මේක අවබෝධ කරගන්න ඕනේ. ඒක ඇති කරගත්තෙත් තමන්, නැති කරගන්නේ තමන් කියන එක තේරුම් ගන්න. වෙන කාටවත් මේක කරලා දෙන්නේ නැහැ. ඉතින් මේ පුස්සක් මේ අපි යන්නේ මිරිගුවක් පස්සේ මේ වගේ සංස්කාරයක් හදාගන්නේ එහෙනම් සංස්කාරපච්චයන් විඥාන වෙන්නේ එහෙනම් නැවත ප්‍රතිසන්දි වෙන්නේ මේ මේ වගේ යථාර්ථය දන්නේ නොමැති නිසයි කියන එක තේරුම් ගත්තාම අපි හැම තැනම එන එන තැනම මේ මේ පංච උපානස්කන්ධයේ ඇති දෙයක් නැති බව මේ ඇති වෙන තැන මේ හැම දෙයක්ම මොකද වෙලා තියෙන්නේ නැති වෙන බව අවබෝධ කරගත්තා නම් මේක දුකක් මේක අසාර දෙයක් බව අවබෝධ කරගත්තා නම් මේ ජීවිතේ මේ සංසාරේ මේක හිමාවටපත් කරගන්න පුළුවන්කම තියෙන. එහෙනම් සංසාරය ඇති කරගත්තේ කවුද? Taman නැති කරගන්න ඕනේ Taman එහෙනම් මේ පංච උපාස්කන්ධයේ දුක්ඛය අවබෝධ කරගෙන නිවනෙන් සැනසෙන්නටම මේ දේශනාව හේතු වේවා වාසනාව වේවා කියලා සාදුකාරය.